චූල ගෝපාලක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා වජ්ජේසු විහෙරති උක්කචේලායන් ගංගාය නදියා තීරේත් తత్రకో భగవా బిక్కో ఆమంతేసి బిక్కవోతి බදන්තේති තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච බොහෝත පුම්බං වික්ඛවේ මාගදකෝ ගෝපාලකෝ දුප්පඤ්ඤ ජාතිකෝ වස්සානං පච්චිමේ මාසේ හරද සමයේ අසම වෙක්ඛිත්වා ගංගායන දියා ඕරිමන්තිරං අසම වෙක්ඛිත්වා පාරිමන්තිරං අතිත්තේනේව ගාවෝ පතාරේසේ උත්තරං තේරං සුවිදේහානම් අතකෝ භික්ඛවේ ගාවෝ මජ්ජේ ගංගාය නදියා සෝතේ ආමණ්ඩලියං කරිත්වා තත්තේව අනය වසනම් ආපජ්ජින්සෝ තං කිස්ස හේතු තථාහිසෝ භික්ඛවේ මාගදකෝ ගෝපාලකෝ දුප්පඤ්ඤ ජාතිකෝ වස්සානම් පච්චිමේ මාසේ සරද සමයේ අසමවෙක්ඛෙත්වා ගංගාය නදියා ඕරිමන්තේරං අසමවෙක්ඛෙත්වා පාරිමන්තේරං අතිත්තේනේව ගාවෝ පතාරේසි උත්තරං තීරං සුවිදේහානම් ඒවමේව කෝ භික්ඛවේ යේකේචේ සමනා වා බ්‍රාහ්මනා වා අකුසලා ඉමස්ස ලෝකස්ස අකුසලා පරස්ස ලෝකස්ස අකුසලා මාර දෙයස්ස අකුසලා අමාර දෙයස්ස අකුසලා මච්චු දෙයස්ස අකුසලා අමච්චු දෙයස්ස තේ සංයේ සෝතබ්බං සද්ධහා තබ්බං මඤ්ඤිස්සන්තේ තේ සන්තං භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය බොහෝතපොබ්බං දෙක්ඛවේ මාගදකෝ ගෝපාලකෝ සපඤ්ඤ ජාතිකෝ වස්සානම් පච්චිමේ මාසේ සරද සමයේ සමවෙක්ඛිත්වා ගංගාය නදියා ඕරිමන්තේරං සමවෙක්ඛිත්වා පාරිමන්තේරං තිත්තේ නේව ගාවෝ පතාරේසි උත්තරං තේරං සුවිදේහානම් සෝ පඨමං පතාරේසි යේතේ උසභා ගෝපිතරෝ ගෝපරිනායකාත් තේත්‍ත්‍රියම් ගංගාය සෝතං චෙත්වා සොත්තිනා පාරං අගමන්සෝ අතාපරේ පතාරේසේ බලවගාවෝ ධම්මගාවෝ තේපි තිරියං ගංගාය සෝතං චෙත්වා සොත්තිනා පාරං අගමන්සු අතාපරේ පතාරේසේ වච්ඡතරේ වච්ඡතරියෝ තේපි තිරියං ගංගාය සෝතං චෙත්වා සොත්තිනා පාරං අගමන්සු අතහාපරේ පතාරේෂේ වච්චකේ කිසඹලකේ තේපි තිරියං ගංගාය සෝතං චෙත්වා සොත්තිනාපාරං අගමන්සු බොහෝත කුම්බං දෙක්ඛවේ වච්චකෝ තරුණකෝ තාවදේව ජාතකෝ මාතු ගෝචරකේන උය්‍යමානෝ සෝපි තිරියං ගංගාය සෝතං චත්වා සොත්තිනා පාරං අගමාසී තං කිස්ස හේතු තථාහිසෝ භික්ඛවේ මාගදකෝ ගෝපාලකෝ සපඤ්ඤ ජාතිකෝ වස්සානම් පච්චිමේ මාසේ සරද සමයේ සමවෙක්ඛිත්වා ගංගාය නදියා ඕරිමන් තේරං සමවෙක්ඛෙත්වා පාරිමන් තේරං තිත්තේ නේව ගාවෝ පතාරේසි උත්තරං තේරං සුවිදේහානම් ඒවමේව කෝ භික්ඛවේ යේකේචේ සමනා වා බ්‍රාහ්මනා වා කුසලා ඉමස්ස ලෝකස්ස කුසලා පරස්ස ලෝකස්ස කුසලා මාර දෙයස්ස කුසලා අමාර දෙයස්ස කුසලා මච්චු දෙයස්ස කුසලා අමච්චු දෙයස්ස තේ සංයේ සෝතබ්බං සද්ධා තබ්බං මඤ්ඤසන්තේ තේ සං සං භවිස්සති දීඝ රත්තං හිතාය සුඛාය සේයථාපි භික්ඛවේ යේතේ උසභා ගෝපිතරෝ ගෝපරිනායකා තිරියම් ගංගාය සෝතං චෙත්වා සොත්තිනා පාරං අගමන්සෝ ඒවමේව කෝ භික්ඛවේ යේතේ භික්ඛෝ අරහන්තෝ කේනාශවා වසිතවන්තෝ කතකරණීයා ඕහිත බහාරා අනුප්පත්ත සදත්තා පරික්කේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුත්තාත්තේ තිරියං මාරස්ස සෝතං චෙත්වා සොත්තිනා පාරංගතා සේයථාපිත්තේ භික්ඛවේ බලවගාවෝ ධම්මගාවෝ තිරියං ගංගාය සෝතං චෙත්වා සොත්තිනා පාරං අගමන්සෝ ඒවමේව කෝ භික්ඛවේ යේතේ භික්ඛෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකා තත්ත පරිනිබ්බාහිනෝ අනාවත්ති ධම්මා සස්මා ලෝකාත් තේපි තිරියං මහරස්ස සෝතං චත්වා සොත්තිනා පාරං ගමිස්සන්ති සේයතාපිතේ භික්ෂවේ වච්චතරා වච්චතරියෝ තිරියං ගංගාය සෝතං චත්වා සොත්තිනාපාරං අගමන්සෝ ඒවමේව කෝ භික්ඛවේ යේතේ භික්ඛු තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මෝහානං තනොත්තා සකදාගාමිනෝ සකදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛ සන්තං කරේසන්තේ තේ පිතිරියම් මාරස්ස සෝතං චෙත්වා සොත්තිනාපාරං ගමිස්සන්ති සේයථාපිතේ භික්ඛවේ වච්චකා කිසඹලකා තිරියංගංගාය සෝතං චෙත්වා සොත්තිනාපාරං අගමන්සෝ ඒවමේව කෝ භික්ඛවේ යේතේ භික්ඛූත්තින්නං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාත ධම්මා සම්බෝධේ පරායනාත් තේපේ තිරියම් මාරස්ස සෝතං චෙත්වා සොත්තිනාපාරං ගමිස්සන්ති සේයථාපි සෝ භික්ඛවේ වච්ඡකෝ තරුණකා තාවදේව ජාතකෝ මාතු ගෝචරකේන වුහ්‍යමානෝ තිරියං ගංගාය සෝතං චෙත්වා සොත්තිනාපාරං අගමාශේ ඒවමේව කෝ භික්ඛවේ යේතේ භික්ඛෝ ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ තේපි තිරියං මාරස්ස සෝතං චෙත්වා සොත්තිනාපාරං ගමිස්සන්ති අහං කෝපන බික්ඛවේ කුසලෝ ඉමස්ස ලෝකස්ස කුසලෝ පරස්ස ලෝකස්ස කුසලෝ මාර දෙයස්ස කුසලෝ අමාර දෙයස්ස කුසලෝ අමච්චු දෙයස්ස කුසලෝ අමච්චු දෙයස්ස තස්සමයි හම් භික්ඛවේ යේසෝ තබ්බං සද්ධහා තබ්බං මඤ්ඤසන්තේ තේසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතහ කරං ඒ තද වෝච සත්තා අයං ලෝකෝ පරෝ ලෝකෝ ඥානතා සුප්පකාසිතෝ යංච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුනා සම්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්දේන පජානතා දිවටං අමතද්වාරං කේමං නිබ්බාන පත්තියා චින්නං පාපිමතෝ සෝතං විද්ධස්තං විනලී කතම් පාමුජ්ජ බහුලා හෝත කේමං පත්තේත බික්ඛවෝති චූල ගෝපාලක සුත්තං චතුත්තං